වශයෙන් කය පවත්වන අවස්ථාව. ආන ඒකේ ගන්නකොට මේ ඉස්සල්ලාම තියෙන මේ ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කියන එක අපි මේ වෙලාවේ වාසියට හරවා ගන්නවා සක්මන් භාවනාව වශයෙන්. මේ සක්මන් භාවනාවට කරන ඉඟියක් වශයෙන් අපි මේක ගත්තොත් අපි යන එන ගමන් නැත්නම් ගමන් කරන අවස්ථාවල් භාවනාවට නම් වා ගැනීමට මේක මේ දොර විවුර්ත කර ගැනීමක් කරනවා. මේ සක්මන් භාවනාව මම ගොඩාක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන මට්ටමට මෙතන ඉන්න බොහෝ දෙනෙක් දැනටමත් ඒක අගේ ආඩම්බරේ තේරුම් අරගෙන තියෙනවා. නමුත් ඒකෙන් මේ වැඩි වෙලා ගන්න නැහැ කියන එක පුංචි නිසා නෙමෙයි. සක්මන් භාවනා ඉතාමත්ම වැදගත් භාවනාවක්. කොච්චර වැදගත්ද කියලා කියනවනම් ඒ දීපංකර පාදමූලයේදී සුමේද තාපසව එදා තාපස පැවිද්දෙන් තමන්ගේ ඒ තිබුණු භාභෝග සම්පත්‍ය අතහැරලා ගිය සුමේද තාපසතුමා කැලේට ගියලා පස්සේ තමන්ගේ ඉතුරු භාවනා කාලේ විවේකී ගත කිරීම සඳහා සුදුසු භූමි භාගයක් තෝරගන්නකොට කලන ගඟක ආසන්නව තනි විදමක බොහෝම මනරම් ප්‍රදේශයක් තෝරගත්තයි කියලා ඒකේ විස්තර සඳහන් කරනවා. හුඟක් වෙලාට මේ සංග්‍රහ ග්‍රන්ථවල තියෙන දේවල්. ඊට පස්සේ ඒ Taman ඉඳ කුටියක් අටවා ගත්තට පස්සේ ඊගාවට සක්මන් භාවනාවක් හදාගත්ත බවත් ඒ සක්මන සඳහා මෙන්න මෙච්චරයි පළල ගත්තේ මෙච්චරයි ටික ගත්තේ සක්මන වටේ තියෙන උපචාරය මෙන්න මෙච්චරයි ආදි වශයෙන් එදා ඉඳලම නැත්නම් මේ මුල් පටන් ගත්ත දවසේ ඉඳලම දිග පළල ඒ පොත්පත්වල සඳහන් කරන ඇවිල්ලා තියෙනවා ඒ නිසා සක්මන් භාවනාව තපස්සර ජීවිතයක නැත්නම් මේ අරණ්‍ය වාසී ජීවිතයක ඉතාම වැදගත් ආධ්‍යාත්මික පැත්තෙන් මෙන්ම කායික නිරෝගී භාවය සඳහා. ඒ නිසා භාවනාවටපත් වෙන ස්ත්‍රී වේවා පුරුෂ වේවා ජී වේවා පැවිදි වේවා ඕනම කෙනෙක් ඒ සක්මන පිළිබඳව අවශ්‍ය අවධානය යොමු කර ගන්න බැරි වුණොත් ඒ භාවනාව නිකන් ඇඹුල් වෙනවා. එහෙම නැත්නම් මේ භාවනා ජීවිතේ වැඩි කල නොගොහින් බොහොම අකාලේ කුරුවල් වෙලා වැටිච්චි පොල් ගෙඩියක් වාගේ කුරුම්බැට්ටියක් වාගේ මග ඇලිලා යනවා. ආන් එහෙම නොවි ඕන කාලයක් දිගට මොන කරදර තිබුණත් දරාගෙන යෑම සඳහා මේ සක්මන අවශ්‍යයි. මේ සතිපට්ඨාන මුල් විස්තර කරන වෙලාවේදී අපි හුඟක් උත්සාහ කරා මේ යෝගාවචරික සතිවියේතු ඒ ආතාප වීරිය නැත්නම් මේ වීර්ය චෛතසිකය පිළිබඳව අන්නේ වීර්ය චෛතසිකයට ඇඟට නොදැනි ඒ වීර්ය චෛතසිකේ වඩා ගන්න තියෙන ඉතාමත්ම සිත් ගන්නසුළු බොහෝම හොඳ ක්‍රමේ තමයි මේ සක්ම භාවනාව. ඒක නිසා විශේෂයෙන්ම විපස්සනා භාවනාව වාගේ ඒ භාවනා මධ්‍යස්ථානයක පූර්ණ කාලීන භාවනා කරනකොට ඒ යෝගාවචරයට මතක් කරනවා ආරම්භයේදී තමන් ගත කරන පරියංක සඳහා ගත කරන පැය ගාන සමාන ගාන සක්මන් භාවනා කරන්නයි කියලා. ඒ නිසා මේ සක්මන පිළිබඳව ලොකු අර්ථයක් ලොකු වටිනාකමක් හිතේ තියාගන්න ඕනේ. ඒක බොහොම සජීවී භාවනාවක්. ඒ වගේම භාවනා පිළිබඳ තද්ද බල හිතුවමක් තාම කරලා පුදු නැති. ඒ වගේම මමට භාවනාව ඉඳගෙන කරන්න ඉච්චර බැරි වෙයි වාගේ හිත පසුබාහන කෙනෙකුට වුණත් සක්මන් භාවනා බොහෝ විට ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාව කරන හැටි ඒ වගේම සක්මනක තියෙන ආනිසංශ ඒ වගේ මේ සඳහා සක්මන් කරනවා කියලා මම මොකද්ද කරන්න ඕනේ කියන කාරණා ටික අපි කිටියෙන් මතක් කරගන්න ඕනේ. සක්මන් භාවනාදී කරන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යන්නේ ගමන් කරන්නේ තමන් ගමන් කරන බව දැනගන්න. ආන්නේ ගමන් කිරීම සඳහා මේ හිත සත්ව පුද්ගල ආත්ම ભેදයෙන් තොරව ගමන් ක්‍රියාවට හිත නැංවීම සඳහා නම් ඒ ගමන සඳහා අර්ථයක් ප්‍රයෝජනයක් තියෙන්න බෑ. මම මේ ආවල් තැන සඳහා යනවා. මම මේ දාන ශාලාවට යනවා. මම නැත්තම් මේ ස්ථානයකට යනවා රස්සාවකට යනවා කියලා යන ගමන් වලදී අපිට ඒ ගමනට හිත යෙදෙන්නේ නැහැ. අපිට හුඟක් වෙලාවට එතකොට ඒ ඉක්මනට එතෙන්ට යන්න ඕනේ, ඒ වැඩේ කරගන්න ඕනේ ආදි වශයෙන් අර සක්මන කෙරෙහි ඇති විවේකය අඩු වෙනවා. ඒ නිසා සක්මන් භාවනාවක් වශයෙන් කරනකොට ගමනම තමයි. නමුත් ඒ වගේ ප්‍රයෝජනයක් අර්ථයක් නැහැ සක්මන සක්මන සඳහාමයි. ආ නිසා සක්මන් භාවනාවේදී පිට පිට යෑම වළක්වලා හුදු ක්‍රියාවට පමණක් Taman ක්‍රියාවට හිත යවීම සඳහා හොඳ තැනිතලා ඉඩමක් තැනිතලා පොළවක් අවශ්‍ය බව මතක් කරනවා ඒ වගේම තමයි මේක වංගු සහිත වෙන්නේ නැත්තම් වඩා හොඳයි වලකොඩල නැත්තම් වඩා හොඳයි ඒ වගේ මේ සක්මන් කරන ප්‍රදේශයේ විවිධ සිත් ගන්නාසුළු විචිත්‍ර දේවල් වලින් තොරණ ඒ තරමට හොඳයි මේ තමයි ඒක කියන්න තියෙන්නේ දර්ශීය සක්මනක් හදාගන්න හැටි. එහෙම නැත්නම් එදා ඒ සුමේද තාපසතුමා හදාගත්ත සක්මනේදී ගත්ත ලකුණු. ආනේ විදිහට සක්මනේ සාමාන්‍යයෙන් අද කාලේ වෙනකොට බෞද්ධ සංස්කෘතිය දිකට ඇවිල්ලා මේ එලි මහන් සක්මන සහ මේ ඇතුළත සක්මන කියලා දෙකක් තියෙනවා. මේක පිළිබඳව අපි ගත්තොත් ඒ චුල්ලවග්ග පාළිය වගේ පිටු 16ක් 17ක් විතර වගේ ਸਰුවඥ දේශනාවම සඳහන් කරලා තියෙනවා කොහොමද මේ අද තියෙන தત્ත්වය දක්වා සක්මන දියුණු පවුණු වෙන්න එදා පැවතිච්ච මේ ඊර්තු ප්‍රශ්න සර්පයන්ගේ ප්‍රශ්නය එහෙම නැත්නම් පුද්ගලයන්ගේ රුචි අරුචිකම් විවිධාකාර දේවල් බලපාලා තියෙන හැටි. ඒ නිසා අන්තිමට සක්මන් જાති දෙකක් එලිමහන් සක්මන සහ ඇතුළත සක්මන කියලා බෙදලා තියෙනවා. එයින් ඔය මේ නිරක්ෂයට කීතු රටවල් වල ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් වල එලිමහන් සක්මන තමයි බොහෝම හොඳ. ඒකට හේතුව ඒ තමන්ට ස්වභාවයෙන් එළියේ ඉන්න හොඳ හොඳ මේ උණුසුමක් හුලම් ප්‍රවාහයක් ඒ රටවල් වල තියෙනවා. මේ වගේ රටකට ආපුවාම මට වැටහිච්ච ප්‍රධානම දේ තමයි මේ සක්මන සම්බන්ධයෙන් ඔය එලිමහාන සක්මන එසේ මෙසේ කෙනෙකුට කරන්න බැරි බව. දැන් මෙහෙදී උනත් සීල් ගන්න දවසට අර එළියේ තියෙන මේ ශාලාව තමයි යොදා ගන්න වෙන්නේ. මොකද ඒ පවතින ඊර්තු ගුණයත් එක්ක ලේසි නෑ වැඩි. ගාක් මේ සීතල වැඩිකම නිසා ඒ කය නඩත්තුවට හුඟක් හිත වෙහෙස කරන්න වෙනවා. නිසිනින්ද සක්මන් කරන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් අපි මතක තියාගන්න ඕනේ ඒ සඳහා ඒ වන මේ අපේ යන ක්‍රමයේ හැටියට කියන්නේ අතුලත සක්මන තමයි කරන්න තියෙන්නේ. එහෙම සක්මන් හුඟක් වෙලාවට කරන්න අමාරුයි. මොකද ඒ සඳහා විශාල ගොඩනැගිල්ලක් අවශ්‍ය කරනවා. ඒ නිසා හුඟක් වෙලාවට හොඳ දේ තමයි මේ වගේ පිරිසකට තමන්ගේ ගෙදර තියෙන මේ වගේ මේ පදික මාරුවක් හෝ නැත්නම් කොරිඩෝ එකක් අරගෙන ඒක සක්මනක් බවට ආරවා ගන්න එක පෙරලා ගන්න එක තමයි. ඒ වගේම තමයි මේ සක්මනේ කියන තවත් අර ආනන්ද ආනාපාන සති භාවනාවට වැඩි වෙනස තමයි ජීවස නිවසක සමාජ මධ්‍යස්ථානයක එහෙම සක්මන් කරනවා දකින්නකොට අර හැත් පැත්ත කරලා පරියන්කේ ඉන්නවට වැඩි හුඟ දෙනෙක්ගේ අවධානයට ලක් වෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එහාට මට මොකද යන්නේ කියලා. ඉතින් ඒක හරි වෙහෙසක් එක. රක්මන් කරන එක්කනට පරියන්කේ නම් කොහොම හරි කරලා මේ හැංගිලා හරි කරන්න පුළුවන්. මේ හක්මනේ මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපිට මේ සාමාන්‍ය මේක නම්බුවක් කරන් දෙන්න පුළුවන් වෙන පැත්තක මේ සුද්ධ උගන්වලා කියනවා අපිට ඊවිනිං වෝක් කියලා. ආන ඒකට මේක හේතු කරගත්තාම ඔන්න පුළුවන් යම් කිසි විදිහකට කරන්න. නමුත් මෙහෙදී ගාක් වෙලාවට අමාරුයි ඒ තමන්ගේ ස්වභාවික පතුල පොළවේ වදිනවා දකින අත්දැකීමක් ගන්න. ඒ තියෙන ඉත්වල දෝෂේ නිසා. හොඳම දේ නම් මේ පොළොව මහී කාන්තාවත් එක්ක අපේ මේ මේ සපත්තු සෙරපු නැති পায় ගැටෙන්නම ඕන. ගැටීමෙන් තමයි මේ සක්මනදී পায় කිචි කැවීම සිද්ධ වෙන්නේ. ඒ পায়ේ පිනවීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණොත් ගාක් වෙලාවට මේ පයත්තේ පය ඇතුලේ තියෙන අපේ ਸਰවචනාසිකේ පාදයේ තියෙන සුපතිට්ඨිත බව. ਸਰවචනාසිකේ පය සම්පූර්ණ පොළොව බදා ගන්නවායි කියනවා. නමුත් අපේ එහෙම එකක් නැහැ. අපේ පෘථග්ජනකම නිසා පය බොහොම විචිත්‍රයි විවිධයි. මේ විචිත්‍ර විවිධ පයට ඕනේ තාලෙට එහෙම නැත්නම් ඒක හැම තැනකටම වගේ ඒ අවශ්‍ය කරන සම්භාහණය නැත්නම් ඒ සක්මන් ක්‍රියාව සිද්ධ වෙන්න නම් වැලි පොලවක සපත්තු සෙරප් නැතුව ඇවිදිනවා නම් බොහොම ලොකු අලුත් වීමක් සුද්ධි සංසරණේ අලුත් වීමක් සිදු වෙනවා. ඒක ගැන සඳහන් කරනකොට මතක් කරගන්න තියෙන්නේ වැඩියෙන්ම මේ දීර්ඝායුෂ්ක මිනිස්සු ජීවත් වෙන්නේ මේ රුසියාවේ පවතින කඳුකර ප්‍රදේශවල කියලා සඳහන් කරලා තිනවා. මොකද මේ කඳු උඩේ මිනිස්සු ඉන්නවා මොකක් හරි හේතුවක් නිසා. ඉතින් හැමදාම වතුර ගේන්න සම්පූර්ණ කඳ බහැලා නගින්න ඕන. දර හොයන්න කඳ බහැලා නගින්න ඕන. ඉතින් දවසකට දෙසරක් තුනසරක් කියලා පහල යනකොට අර යටිපතුලට ලැබිය යුතු සෑම ආකාරයේ සම්භාහනයක්ම ලැබෙනවා. දැන් ඒක හොඳටම රිෆ්ලෙක්සොලොජි වල උගන්ලා දීලා තියෙනවා. අද තියෙන ගොඩාක් ලෙඩ වලට හේතුව මේ පතුල් අතුල් අතුල් පතුල් දෙක සම්භාහන වෙලා නැහැ. හැම දෙයකම යන්ත්‍ර හොයාගෙන. ඒ යන්ත්‍ර වලින් ක්‍රියාත්මක කරනවල අන්තිමට මිනිස්සුත් යන්ත්‍රයක් වාගේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කරකැවෙන එක විතරයි කරන්නේ. මේ අතුල් පතුල් වලට අවශ්‍ය කරන ඒ අර පරණ තිබුණු අත් කියත් වගේ පීයෙන් කපන එක වගේ දේවල් මොනවාක්වත් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකේ නැවතත් අපි අර පුරුදු ප්‍රකෘති tattweට ගෙන යෑමක් මේ සක්මනේදී කියනවා. ඒ විශේෂයෙන්ම බුදුමාකාර මේක වටනාකමක් තේරෙන්නේ මේ රිෆ්ලෙක්සොලොජි නැත්නම් ඔය සම්බාහන විද්‍යාවේදී බුදුමාකාර විදිහට පෙන්ලා දීලා තියෙනවා අපේ මේ පතුලේ සම්පූර්ණ මුළු ඇඟේම ස්විච් බෝඩ් එක එතන තියෙනවා. එතනින් තමයි ඒවයි හරියට ඒ හැම එකක්ම සමාකාරව මේ සම්භාහණය වෙනවනම් සක්මනේදී හොඳට ගානට කිති කැවීම සිද්ධ වෙනවනම් මුළු ඇඟේම පුදුමාකාර ප්‍රබෝධයක් ඇති වෙනවා. අපේ ඥානාරාම ස්වාමීන් ඉන්න කාලේ උන්වහන්සේට මේ සක්මන නැතුවම ඒ නිසා උන්වහන්සේට සක්මන් කරන්නත් බෑ පයින් ඇවිදින්න අමාරුයි මේ වයසයි. ඒ නිසා පැත්තේ මේ රේල් එකක් හයි කරලා දීලා තියෙනවා. උඩ ලණුවක් හයි කරලා දීලා තියෙනවා. ඒ උඩ ලණුවට කියන්නේ ආලම්බන රජ්‍යෝ කියලා. ඒක එල්ලෙනවා. අර අතුරක යනකොට උඩ තියෙන ලණුව වගේ. එක අතකින් ඒක එල්ලිලා අනෙක් අතේ අර පැත්තේ තියෙන මේ ලී අල්ල ගන්න. ඒක අල්ලන්න සක්මන් කරන එක තමයි කරන්නේ. තානේ ගත්ත ගමන් පාත්‍රේ වළඳුවාට පාත්‍රේ හොදන්නවත් ඉන්නේ. ගත් ඒක කැපකාරයට බාර දීලා කෙල්ලින්ම සක්මන්ට තමයි යන්නේ. මං අන්තිමට හිටියා මට මතකයි ඔය නවලෝක රෝහලේ අපාර්ට්මන්ට් කිට්ටු වෙලා ඒ වෙලාවේදී දවස් ගාණක් අපි හිටිය සාමාන්‍ය මේ කාමරයක ඉන්නකොට නිතරම මේ සංසිත කියන දෙයක් තමයි ඉස්සරහ තියෙන කොරිඩෝරේ කවුරක්වත් නැති වෙලාව පොඩ්ඩක් බලන්න මට මේ බෙහෙත් මොනවත්වත් ඕනේ අඩු ගානේ දවසකට පොඩ්ඩක් සක්මන් කරන්න නැත්තම් කිය. නමුත් මේ පුද්ගලික වාට්ටුවල හැම වෙලාවෙම සෙනග යන එන ගතිය නිසා ස්වාමීන් වහන්සේ බොහොම කලාතුරකින් තමයි එළියට පයින්නේ. ඉතින් ඒක නැති වුණාට පස්සේ සම්පූර්ණ ඇඟ නිකන් ඇකිලෙන්න පටන් ගත්තා. සක්මන් කරගන්න බැරි වෙච්ච නිසා. පුදුමාකාර මේ සක්මන පිළිබඳ අගය කරපු ස්වාමීන් වහන්සේ තමයි. පස්සේ දෙනමක් හැමදාම පුරුදු වෙලා හිටියා බදාදටයි සිකුරාදටයි ගිහිල්ලා ওই পায় සම්භාහණය කරනවා. පස්සේ සම්භාහණය පොතේ ස්වාමීන් ලියලා තියෙනවා පෙරවදනක් මේ ක්‍රමය නම් ඒකාන්තයෙන්ම වනගත ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා හොයාගත්ත ක්‍රමයක් වෙන්න ඇති. ඒ මොකද ඒ තරම්ම ඒක මගේ ජීවිතේ දීර්ඝායුෂ කරන්න හේතු වුණා. ඒක අනිවාර්යයෙන්ම බෞද්ධ ක්‍රමයක් වෙන්නද කියලා. ඒ තරම්ම ඒ සම්භාහණය ගැන කියලා තමයි. මේ සම්භාහණය ඉබේම සිද්ධ වෙනවා. මේන්න මේ කියන විදිහට සක්මනට ගිහිලා සක්මන් කරනවා. මේ සක්මන පිළිබඳව තවත් කාරණාවක් කියන්න පුළුවන් මේ අජාසත් රජුගේ අජාසත් වැඩක් කරානේ බිම්බිසාර රජුගන් බිම්බිසාර රජුරවන්ට අන්තිමට මේ දේවදත්ත උපදේශ නිසා සම්පූර්ණ අමානුෂික වදදීම් කෙරුවා. ඒක ඉතින් කර්මානුරූප වෙච්ච දෙයක්. ඉසල කැමනෝදී හිටියා. හිර කෙරුවා කැමනෝදී හිටියා විවිධාකාරයෙන්. අන්තිමට බලනකොට මේ රජුරෝ ඒ වුණත් තාම ඒකට බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් වෙච්ච ආර්ය උත්තමේ. තාම පණ තියෙනවා. ඊට පස්සේ ඔත්තුකාරෝ දාලා ඇහුවලු මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කවුරුවක්වත් දන්නේ කොහොමද දන්නේ කෑම නැහැ හාමත් ගතිය කියනවා ඒ වුණාට තාම ප්‍රසන්නව ගත කරනවා ගොක් වෙලා බලා හිටවම දැක්කලු ඒ හිටපු හිරගෙදර ඒ තිබුණු පුංචි කොරිඩෝ එකේ පුළුවන් තරම් සක්මන් කරනවලු එකක් සක්මන අනිත් එකේ සක්මන්ට ගියාම එතනින් උඩහා තියෙන ගිජකුට පර්වතයේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න ගඳ කිලිය පේනවා වරින් වර වරින් වර සරුවච්චන් වහන්සේ පේනවා ඉතින් එතකොට මේ දෙකම ලොකු සද්ධාාවක් ඒ වගේම අර ලේ ගමනේ සිද්ධ වෙප නිසා සතුටක් ඇති වෙනවා. ඉතින් අදාසත් රජුරන්න මේ කාරණ තුනත් කළු කකුල් දෙක පල්ලා ලුණු දාන්නේ කියලා. ඊට පස්සේ ඒක පිළිබඳ විස්තර කතා කරන්න ඇත්තෝ කියනවා ඒ අටුවාචාරින් වහන්සේලා හරියට දවස් 7ක් ගිනි පත්වේ පත්යේ තිබුණු ගිනි අඟුරු පොල් කටු ගොඩකට පිපිච්ච මලක් දාපුවාම මැලවිලා යනවා වගේ. ඒ කකුල් දෙක බලපු දවසේ ඉඳලා අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කික එහෙම මිලා වෙලා මැරලා ගියා කියලා. ඒ තරමටම මේ සක්මන් නැති වෙච්චහම පුදුම විදිහට අපේ මේ යන්ත්‍රයේ බැටරිය බැහැලා යනවා. ඒක අලුත් කරගන්න තියෙන ක්‍රමය තමයි සක්මන්. ඒ නිසා ඒ සක්මන් කරනකොට අභික්කන්තේ පටික්කන්තේ මේ සම්පජානකාරී හෝති කිය ඔය පස්සේ තියෙන ඔය සම්පජාන සම්පජාන පබ්බෙත් පේනවා ඉස්සරහට යනකොට පිටිපස්සට එනකොට 100න් සතියෙන් යුක්තව සක්මන් කරන්න ඕන. ආනේ සක්මනේදීම සර්වචන් වහන්සේම සක්මනේ ආනිසංස වශයෙන් පෙන්ලා දීලා තියෙනවා අප්පාබාධෝ හෝති තමන්ගේ අල්ප ආබාධ ගති ආබාධ ගති තුරු වෙනවා. ඒ වගේම මේ අධධානක් අමෝ හොති පධානක් අමෝ. බොහෝ දුරදිග ගමනක් යන්න ගමන අතරමඟ නැතර කරන්න නැතු යන ගමනකට ධෛර්යය ආරම්භ දෙනවා කල්ැතුව සක්මන් කළ තිබුණා. ඒ වගේම තමයි අතරක්මකම මේ ජීවිතේ මම කොහොම හරි නිවන් දකින්නවා කියන ප්‍රධාන වීර්යය ඇතිකරනත් හිතට කායට ගැම්ම ආරම්භ දෙන්නේ සක්මනේ තමයි. අශිත පීත කායිත සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. තමන් කනලාද බොනලාද මේ ලැබෙන ලද මොනම දෙයක් හෝ හොඳට දිරවන්න මේ සක්මන අවශ්‍යයි. ඒ වගේම තමයි චංකමාදිගතෝ සමාධි චිරක්කිචකෝ හෝති. යම් ආකාරයකට සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය පරියංකේ සමාධියට වඩා කල් අල්ලනවා. ඒ නිසා මේ සක්මන <coughs> දුරදිග යන ගමනක් යන්නේ. එහෙම නැත්නම් මේ වැඩේ බිම කියන්නේ ගත්ත ධූරය අතහරින්න නැතුව දුර නික්ෂේප කරන්න නැතුව කරාරින්න නැතුව දිගට යන්න සක්මන් කරන්න ඕනේ. ඒක මේ විදිහට කියන්න පුළුවන් අපිට පරියන්කේ යම් වෙලාවක එපා වුණා නම් අපි හිතන්න අරකයි ඒක භාවනාවෙන් ඈත්වීමක් කියලා. පරියන්කේ බැරි නම් ඒක ඉඳගෙන කරන්න භාවනාව බැරි නම් අපිට පැහැදිලිවම පුළුවන් සක්මන් භාවනාවට බයි. සක්මන් භාවනාවට ගියා නම් අර පරියන්කේදී තිබුණ ඒ ගති, වෙහෙස ගති නැති වෙලා ආයෙත් පරියන්කයට යන්න ඒ තරමට හිත ශක්තිමත් කරලා දෙනවා. ඒ නිසා මේ සක්මන පිළිබඳව මේවා හුඟක් දැනට මම දන්නවා. නමුත් මේ මතක් කරන්නේ ඒක මතක නොකර බැරි තරමට ඉතාමත් වැදගත් නිසා.